හොඳයි ස්වාමීන් වහන්සේ. මොකකින් අපිට තව ප්‍රශ්නයක් අහලා තියෙනවා. මේ ප්‍රශ්නේ කොටස් තුනක් තියෙනවා. පළවෙනි එක තමයි අනුසය කෙලෙස් අප ඉදිරිදා විදර්ශනා වැඩිීමේදී ප්‍රහාණය විය හැකිද? එසේ නැත්නම් මාර්ග චිත්තක්ෂණයේදී පමණක් පිළිවෙලින් ප්‍රහාණය වේද? ඔව් අනුසය කෙලස් ධර්ම ප්‍රහාණය වෙන්නේ මාර්ගසිතෙන් පමණයි. එදිනදා විදර්ශනාවෙන් ඒ ක්ලේශයන්ගේ පරිඋත්ථාන ව්‍යතික්‍රමන අවස්ථා දුරු වෙනවා විතරයි අනුශය අවස්ථා දුරු කරන්න බෑ සාමාන්‍ය විදර්ශනාවකින් ඒක මාර්ගසිතෙන්ම පමණයි කළ හැකි.